ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබෝන් ප්‍රියදර රසික රසිකාවනි ඔබේ මනඳුල සපුරන අපේ ඉරිදා සංග්‍රහය සංසුන් මනසක බලය හා ශක්තිය පුදුමාකාරයි නිසල්මන් සංසුන් මනසකින් යුත් කෙනෙකුට ඇතිවන්නා වූ සාමය හා ප්‍රීතිය අතිවිශාලයි. එබඳු සංගීත ඛණ්ඩයක් සංසුන් නිවි හැනහිල්ලේ ගලාගෙන යන විඥානුකූල ගීතයක් අසන විට අපට දැනෙන්නේ අසීමිත වින්දනයක්. සුනිල් ශාන්තයන් ලියා තනුව නිර්මාණය කොට එදවස ගුවන් විදුලියට ගැයූ මේ ගීතය බලන්න. කුපිත වන්නේ මනස කුපිත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව ඇත්තයි. එහෙත් මනස අතින් මිටෙන් අල්ලා එහාට මෙහාට කළ හැකි දෙයක් නම් නොවේ. කය නම් එහාට මෙහාට කළ හැකි දෙයක්. මනස හා කය යන දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි බලපාන නිසා කය සංසුන් කරගත් විට මනස ඉබේම සංසුන් වෙනවා. විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගැයූ ගීතයක්. ගසක් ගැන ගීතයක් ලියන්නට කොයිතරම් ආශාවක් හිතෙන්නට ඇතිද මහින්ද චන්දසේකරට රෝහණ වීරසිංහ සංගීතවේදියා ඊට තනුව යෙදුවා ඒ ගස පූජනීයම ගසක් නම් ලංකාවේ එහි ශ්‍රද්ධාව අප්‍රමාණයි මේ දීපිකා ප්‍රියදර්ශනී මර මිටි හැන්දා රැනිදි දැරුවා ගිනි මෙල ගහගෙන රැක හිටියා එදෙව අපට අද එන්නට හන්තිද ජයසිරිමා ආමුදුරුවනේ no feet. නිදි හැන්දා රෑ නිදි වැරුවා ගිනි මෙල ගහගෙන රැක හිටියා දෙදෙව් අපට අද ඉන්ද තහන්චිද ජයසිරිමා ආමුතු රුවනේ ජයසිරිමා ආමුතු රුවනේ දෙන්න දැමෙන්න දයාව දක්වන්න. දත්ත ධම්්‍යත දයද්වම් බෘහද්දාරණ්‍යක උපනිෂද් පාඨයක්. ඒ ආනන්ද සමරකෝන් මේ සංගීතවේදියා ලියූ ගීතයක්. ලතා මංගেশකර් ಭಾರತೀಯ අද්විතීය ගායන ශිල්පිනිය ගැයුවා. එම ගීතය ඉරිදා සංග්‍රහයට මෙසේ එක්වනවා. කඩක් ආලෝකවත් කරමින් දැල්වෙන මැටි පහනක් වෙතට සිය ඇස යොමු කරන හිරු මගේ මෙහෙවර ඉටු කරන්නට යන්නේ කවරෙක්දයි ප්‍රශ්න කරනවා. එවිට මැටි පහන පවසන්නේ හිමියනි මම ඉටු කරමි මට කළ හැකි දෙය. Stray Birds රවීන්ද්‍රනාත් tagore විසින් ලියන ලද කාව්‍යාවලියේ එන කදිම අදහසක්. අයාලේ කුරුල්ලෝ මේ සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා. මේ අදහස ඉතා වටිනවා. මම ඉටු කරමි මට කළ හැකි දෙය. රුක්මනී දේවී ජයෝ ගීතයක් සරත් විමල වීර කවියා දීපද රචකයා විසින් ලියන ලද මේ ගීතය සජාද් හුසේන්ගේ සංගීතයට අනුවයි ගැයුනේ මේ රුක්මනී දේවී සාර්ථකත්වයන් මා වෙත නොගෙනෙන්න ඒවා මගේ ඉදිරි ගමන දුර්වල කරන්නේය. ඔබේ ගැටලු පමණක් මා වෙත ගෙනෙන්න. ඒවායින් මගේ ඉදිරි ගමන ශක්තිමත් කරේ. ප්‍රංශ දාර්ශනිකයෙකු ලේඛකයෙකු වූ ෆ්‍රැන්කෝ වෝල්ටයාර් එහෙම කියනවා. 1694 ඉඳලා 1778 දක්වා ඔහු ජීවත් වුණා. ඒ අදහස් පවසමින් යොමු වනවා බංග්ලාදේශයේ ගීයක් බංගලි ගීයක් බෙන්ගාලි ගීතයක් රස විඳින්නට අපි බලමු මේ වගේ ගීතයක් ඔබට පත්‍යවන්නේ කෙසේද කියලා নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি বনলতা কথা হয় না গো কুণ্ঠিতা দ্বিধা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি জল ভরা মেঘই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি বলো লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি কথা বোঝো না গো বলো লতা কও কথা বোঝো না গো কুণ্ঠিতা একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কিন্তু আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমিও তো তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমায় ভালোবেসেছি লতা কথা বলো না গো কুণ্ঠিতা দিদা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.